මහ රහතුන් වැඩි මඟ මහ රහතුන් වැඩිමග ඔස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකිරිය ආර්ය ඥාන ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙත ලබා දෙන සුවිශේෂී දහම් සාකච්ඡාවයි ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්න ඔබ වහන්සේට යොමු කරන්නට මට අවසර දෙන්න. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගති ලෝකයක උපදින්න බැරි වෙනවා කෙනෙක් සිහි මුලා වෙලා මිය ගියහොත්. සිහිය මුලාවටපත්ව මේ යන්නට හේතු මොනවද ස්වාමින් වහන්ස? අපිට මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ සිහි මුලාවටපත් වීමට අදාළ කාරණා කිහිපයක් දේශනා කරනවා. තේරුණාද? ඒ සිහි මුලාවට වීපත් වෙලා මරණයට අදාළ පළවෙනි කාරණය තමයි යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා නම්. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් සීලෙන් පරිපූර්ණ නම් එයා කවදාක්වත් සිහි මුලාවටපත් වෙලා මරණයට වළඳන්නේ නැහැ. හොඳ සිහියෙන් මිය ගිහිල්ලා එයා සුගති ඉපදෙනවා කියලා කියනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනා. ඒ වගේ යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා නම් ඕනා ඒ දුර්වලභාවයේ හේතුඵල නිසා එයා සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් ඒකට එක හේතුවක් තමයි අනිවාර්යම සීලේ දුර්වලභාවය. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට අදාළ ආනිසංස දේශනා කරනකොට යම් කෙනෙක් මෛත්‍රියෙන් දුර්වල නම් ඒ කියන්නේ එයා ද්වේෂය වඩනවා නම්, ක්‍රෝධය වඩනවා නම්, ව්‍යාපාදය වඩනවා නම්, එයා මෛත්‍රියෙන් දුර්වල නම් ඕනා, නිරේතුරුව මෙයා මරණාසන්න මොහොතේ සිහිමුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන් කියලා. තේරෙනවද? එතකොට මෛත්‍රියෙන් ලැබෙනා වූ එක ආනිසංශයක් තමයි මෛත්‍රියෙන් තියෙන ආනිසංශයක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එයා කවදාක්වත් සිහිමුලාවටපත් වෙලා මැරෙන්නේ නැහැ. සිහි මුලාවටපත් නොවි මැරිලා එයා සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහිමුලා වෙලා මරණයටපත් වෙන්න ප්‍රධානම හේතුව තමයි සීලේ දුර්වලභාවය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී දුර්වලභාවයටපත් වෙන කෙනා සිහිමුලාවටපත් වෙලා මැරෙනවා කියලා. එතකොට යම් කෙනෙක් සීලේනු දුර්වල නම් මෛත්‍රියේනු දුර්වල නම් ඕනා අනිවාර්යෙන්ම යා අකුසල් මූලයන් තුල ශක්තිමත් කෙනෙක්. කුසල් මූලයන් දුර්වලයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහයන්ගින් යා දුර්වලයි. මෙන්න මේ කාරණා තුන තමයි මුලින් බුදුරජාණන් වහන්සේ සමාජයේ ප්‍රකටව පවතින ওই කාරණා තුන. සීලේ දුර්වලභාවය, මෛත්‍රියේ දුර්වලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිමත් භාවය නිසා මරණාසන්න මොහොතේ කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන්. මොකද සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියන කාරණේ නෝනා සමාජයට එච්චර ප්‍රකට වෙන කාරණයක් නෙමෙයි. නමුත් මේ මොහොතේ මම දන්නවා නෝනා මම දන්න ස්ථාන කීපයකම 10 15 දෙනෙක් ඉන්නෝ ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලැබමින්, ඒ උපස්ථාන ලැබමින් ජීවත් වුණත් නෝනා ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. නමුත් මේ කාරණේ බාහිර සමාජයට එච්චර ප්‍රකට වෙන්නේ නැහැ ප්‍රකට වෙන්නේ නැත්තේ මොකද සිහියේ දුර්වලභාවයක් පත් වුණාට පස්සේ එයා පවුලේ අය විසින් සමාජගත කරන්නේ නැහැ තේරෙනවද ඒක රහසක් වශයෙන් තියාගෙන ඉන්නවා පවුලේ ආත්මගරුත්වයේ උදෙසා නමුත් අප්‍රමාණ පිරිස් අපේ සමාජයේ සිහි මුලාවටපත් වෙලා මියන ඒක හේතුඵල ධර්මයක් දැන් අනාගතයේ මියන මිනිස්සුන්ගෙන් ඕනා බහුතරයක් පිරිස සිහි මුලාවටපත් වෙලා මැරෙන්න ඕනේ ධර්මානුකූල හේතුවක් ඇයි සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා මෛත්‍රියෙන් දුර්වලභාවයට පත් වෙනවා කුසල් මූලයන්ගෙන් දුර්වලභාවයට පත් වෙනවා මේ කාරණා තුනට අමතරව නෝනා සිහි මුලා විලා මරණයට අදාළව තව කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය උපාදේ කියලා ආර්යයන් වහන්සේලාට කරන්නා වූ අගෞරවයන් නිසා ආර්යයන් වහන්සේලාට චෝදනා කිරීම නිසා නිගරු කිරීම නිසා විවේචනය කිරීම නිසා මෙවැනි හේතුන් නිසා සිද්ධ වෙන ආර්ය උපවාදයේදී අනිවාර්යයෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා සිහිමුලාවටපත් වෙලා මැරෙනවා කියලා. එතන දැන් මෙතෙන්දී ආර්ය කියන වචනේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද ආර්යයන් වහන්සේ කියන්නේ කවුද කියලා? කවදාක්වත් නොනා ගිහි කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ටපත් උනත් එයා කවදාකවත් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් විසාකා උපාසිකාව සෝවාන් ඵලයටපත් උනා. නමුත් එයා ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමී උත්තමයන් නමුත් ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා නෙමෙයි. එතකොට ආර්යයන් වහන්සේ නමක් වෙන්න නම් අනිවාර්යෙන්ම යා පැවිදි උපසම්පදාව ලැබපු කෙනෙක් වෙන්නම ඕනේ. සාමණේර කෙනත් ආර්ය ගණයට වැටෙනවා. මොකද සාමණේර ස්වාමීන් වහන්සේලා අතර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් ඉන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම ආර්යයන් වහන්සේලා හැටියට කිසිම ගිහි කෙනෙක් මාර්ගඵලලාභී ගිහි කෙනෙක්පත් වෙන්නේ නැහැ. මොකද මට මතකයි මං පැවිදි වෙච්ච මුල් කාලේ එක්තරා ආරණ්‍යක දවස් කිහිපයක් නතර වෙද්දී ඒ ස්ථානයේ නෝනා මේ භාවනා උගන්වන ස්ථානයක්. ඒ කියන්නේ සතියකින් සෝවාන් ඵලයට පිළිබඳ සහතිකයක් ඒගොල්ලෝ දෙන තැනක්. ඒතකොට දැන් මේ තැන දානේ දවසක් මමත් ආගන්තුකව මෙතෙන්ට දවස් දෙක තුනකට වැඩි දානේ වෙලාවේ දවල් දානයක් දවල් දානේ වෙලාවේ දානේ පිරිස 20ක් 25ක් ඇවිල්ලා හිටියා. ස්වාමින් වහන්සේලා තුන් නමයි මමයි. හතර නමක් හිටිය එතන. නමුත් මෙතන හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමක් විතරයි. මෙතන හිටියා අර භාවනා පන්තියේ ඉගෙන ගන්න උපාසක උපාසිකාවන් 20 දෙනෙක් විතර. දැන් ඒගොල්ලොත් දාන වෙලාවේ දාන ගන්න ඇවිල්ලා තියෙන්නේ. වාඩිලා ඉන්න මේ පැත්තකේ. මේ නායක ස්වාමීන් වහන්සේ කියනවා අද පිංගතුල්ලාට අප්‍රමාණ සතුට වෙන්න පුළුවන් දවසක්. මොකද අද මෙතන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වැඩිය වැඩි ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේලා හතර නමයි. එතනොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමයි ඉන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියන ආර්යයන් වහන්සේලා 20 දෙනෙකුට වඩා මෙතනද වැඩ ඉන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? අර ගිහි පිංගතුල්ලාත් මාර්ගඵලලාභීන් ඒගොල්ලොන් තාරේ ගණේට ඒක කවදාක්වත් නැහැ. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වුණත් විසාකා උපාසිකාව ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. අනාගාමී උග්‍ර ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වුණත් අනාගාමී ගෘහපතිතුමා කවදාක්වත් ආර්යයන් වහන්සේ නෙමෙයි නෙමෙයි. ඒතර ආර්ය ධනයට පත් වෙන්න නම් ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්න නම් ඕනා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලැබු කෙනෙක්ම වෙන්න ඕනේ. එයා තුල සුපටිපන්න ගුණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සුපටිපන්න ගුණය කියන්නේ යා කාමයේ નિසරුභාවය දැක්ක කෙනෙක්. කාමයේ ආදීනවයන් දැක්ක කෙනෙක්. කාමයේ තියෙනා වූ බියකරුභාවය දැක්ක කෙනෙක්. එනිසා යා කාමයන්ගෙන් අත්හැරලා ගිහි ජීවිතෙන් මිදුණා වූ කෙනෙක් වෙන්න ඕනේ. එතනයි සංඝයා කියන තැනට මුල්ම ගුණය. නමුත් විසාකා උපාසිකා උත්තමාවිය සෝවාන් ඵලයටපත් උනත් සුපටිපන්න ගුණය නැහැ. කාමයන්ගේ ආදීනවේ දැකලා යා ගිහි ජීවිතෙන් නික්මිලා නැහැ. ගරු ස්වාමින් වහන්ස පැවිදි නොවි එහෙත් බ්‍රහ්මචාරීව දිවිගෙවන පුද්ගලයන් මේ සමාජයේ ඉන්නවා. ඒ අය තුල සුපටිපන්න ගුණය නැද්ද ස්වාමින් වහන්ස? ගිහි පින්වතුන්ලා තුල සුපටිපන්න ගුණයක් නැහැ. ආර්ය ගුණය කියන්නේ ඒකයි. සුපටිපන්න ගුණය කියන්නේ ආ කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක් වෙන්න ඕනේ. සංසාර බිය දැකලා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ගිහි ජීවිතයේ નિසරුභාවය දැකලා පලිබෝධ බව දැකලා ගිහි ජීවිතයෙන් නික්මුණ කෙනෙක් වෙන්න ඕනේ. මට සමාවන්න ස්වාමීන් වහන්ස නමුත් බ්‍රහ්මචාරීව දිවිගෙවන පුද්ගලයන් කාමයන්ගෙන් ඈත්ව නේද ජීවිතය ගත කරන්නේ. දැන් ස්වාමිනස කෙනෙක් අහන්න පුළුවන් ඒ තුල සුපටිපන්න ගුණය ඇති වෙන්නේ නැද්ද කියලා. නෑ නෑ නෑ නෑ. ඒ සුපටිපන්න ගුණේ නෑ. ගිහි ජීවිතෙන් මිදෙන්න ඕනේ. බැඳීම් වලින් ගිහි ඇඳුම් පැළඳුම් මේ ගිහි චින්තනයෙන් විදිලා යා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාව ලබන්න ඕන. සාමණේර සාමින් වහන්සේ තුල සුපටිපන්න ගුණය තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උග්‍ර ගෘහපතිවරයා අනාගාමී ඵලයටපත් උනත් අද පැවිදි වුණා වූ සාමණේර සාමින් වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වඳින්න ඕනේ. වන්දනා කරන්න ඕන. මොකද උග්‍ර ගෘහපතිවරයා තුල සුපටිපන්න ගුණය නැහැ. ඒ නිසාම අනිවාර්යයෙන්ම සුපටිපන්න ගුණය තියෙන සාමණේර සාමින්වහන්සේට උග්‍ර ගෘහපතිවරයා වන්දනා කරන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අනාගාමී ගිහි පින්වතාට වඩා සාමණේර සාමින්වහන්සේ තුල ශක්තිමත් භාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශාසනයේ පැවැත්මට අදාළව ශාසනයේ ආරක්ෂාවට අදාළව එනිසා කොතනකවත් දැන් වර්තමාන සමාජයේ මේවා බහුලාකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. තේරෙනවද විශේෂයෙන්ම සෝවාන් ඵලයට සකු르දාගාමි ඵලයට ඔය සතියෙන් දෙකෙන් පත් කරනවා කියන ස්ථාන තියෙනවා සමාජයේ ඒවා අපිට වෙනස් කරන්න බෑ එවැනි තැන්වල ගිහි පින්වතාත් ආර්යයන් වහන්සේ කෙනෙක් හැටියට ගණිනවා නමුත් මෙතනදී බුදුරයන් වහන්සේ ආර්යයන් වහන්සේ කියලා හැටියට ගණන්නේ නෝනා අනිවාර්යෙන්ම පැවිදි උපසම්පදාවට පත්වෙච්ච සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්මයි එතකොට මේ සාමණේර සාමින් වහන්සේලාගෙනුත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙනුත් සෑම සාමින් වහන්සේ නමකම සංඝයා කියන කොටයට ගෙනෙනවා. සංඝයා කියන කොටට. නමුත් ආර්යයන් වහන්සේ කියන ගණයට හැම කෙනෙකු ගෙනෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේ කියලා තැනදී අනිවාර්යයෙන්ම සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හතර දෙනා තමයි ආර්ය ගණයට ගෙනෙන්නේ. ආර්යයන් වහන්සේලා හැටියට ගෙනෙන්නේ. එතකොට මෙතන සෝවාන් සකුරුදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය රහත් මාර්ගය කියන කාරණා ඇතුළත් ඈ එතකොට එවැනි මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා හැටියට එතෙන්දි ගැනෙන්නේ. හරි? එතකොට සංඝයා කියන කොටට මේ සියලුම අය ගැනෙනවා ඈ. සෑම පැවිදිභාවයේ ලැබපු සාමණේර ස්වාමින් වහන්සේත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් සංඝයා කියන ගොඩට වැටෙනවා. නමුත් ආර්යයන් වහන්සේ කියන තැනට යන්නේ නෝනා අනිවාර්යයෙන්ම මේ සාමණේර ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා අතර ඉන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන්. ඒ නිසා අපිට සමාජයත් එක්ක ඇසුරු කරද්දී කවදාක්වත් මේ ස්වාමින් වහන්සේ සෝවාන් සකුරුදාගාමි අනාගාමි ආර්යද්ද කියලා අපිට කියන්න බෑ. අපිට ඒක කියන්න බෑ. මොකද ඒ දේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් කියන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඩ බද්දිය ස්වාමින් වහන්සේට කමටහන් දෙනවා. ලකුණ්ඩ මේ ඇස අනිත්‍යයි. ලකුණ්ඩ මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි. එහෙම කියලා කමටහන් දෙද්දිත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙතනින් වැඩම කළා කියනවා සාරිපුත්ත ලකුණ්ඩ කළ යුතු දේ කරලා ඉවරයි. තවයිමත් අනිත්‍ය කියන්න ඕනේ අනිත්‍ය අවබෝධ කරලායි තියෙන්නේ. ඒ කියන්නේ ලකුණ්ඩ බන්දිය ස්වාමීන් වහන්සේ උතුම් රහතන් වහන්සේ කෙනෙක් වුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා හැටියට ඒක දැනගෙන හිටියේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි තව කෙනෙක්ගේ අධිගමයන් තමන්ගේ ඥාන ශක්තියෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එවැනි තැනකදී නෝනා අපිට කවුද සෝවාන් සකු르දාගාමි අනාගාමි ආරියත් ස්වාමීන් වහන්සේලා කියලා හොයන්න බෑ. අර පුංචි නිග්‍රෝධ සාමණේර ස්වාමින් වහන්සේ උතුම් රහත් ඵලයටපත් වෙලයි හිටියේ. සංකිච්ඡ පුංචි ස්වාමින් වහන්සේ දබ්බමල්ල පුත්ත පුංචි ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වෙලා හිටියේ. එවැනි තැනක අපිට සමාජයේ කවුද ස්වාමින් වහන්සේ, කොයි ස්වාමින් වහන්සේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත්ද කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා සමාජයේ নিরතුරුව දක්ෂ වෙන්න ඕනේ සෑම සාමණේර ස්වාමින් වහන්සේ නමක් වේවා උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වේවා ආර්යයන් වහන්සේ නමක් හැටියට දැකලා තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න. මොකද යම් හේකින් අපි ආර්ය ධනයටපත් වුණා වූ ස්වාමින් වහන්සේ කෙනෙකුට චෝදනා කළොත් දැන වැදුනොත් ඒ කියන්නේ හිංසා පීඩා කළොත් කේලම් කිව්වොත් පරුෂ වචන කිව්වොත් ඔය මිච්ඡා වාචාවන්ට අදාළ දේවල් කළොත් නෝනා ඒවා අනිවාර්යයෙන්ම ආර්ය උපාදයන් බවට පත් වෙනවා ගරු ස්වාමින් වහන්ස ආර්ය උපවාදය ගිහි කෙනෙක් අතින් වගේම භික්ෂුන් වහන්සේ කෙනෙකු අතිනුත් සිදුවිය හැකිද? අනිවාර්යයෙන්ම ගිහි කෙනෙක් අතිනුත් ආර්ය උපවාදය වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතිනුත් ආර්ය උපවාදය වෙන්න පුළුවන්. ඒකේ ආයිමත් වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී මේ කෝකාලිත හාමුදුරුව අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ මිනිසයා ඉපදෙන වෙලාවේ කටේ කෙටේරියක් දරාගෙන උපදිනවා කියනවා. කටේ කෙටේරියක් දරාගෙන උපදිනවා කියනවා. ඒ කෙටේරියෙන් තියුණු උද, පරුෂ උද, නපුරු උද, කේලම් උද, බොරු උද වචන ප්‍රකාශ කරනවා කියනවා. ඒ ප්‍රකාශ කිරීම නිසා ප්‍රශංසා කළ යුතු කෙනාට නිඳා කරනවා කියනවා. නිඳා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා කියනවා. එහෙම කරලා ඒ කෙටේරියෙන් පාවිච්චි කරන්නා වූ පරුෂ නරක චෝදනාත්මක වචන නිසා තමා විසින් තමාව විනාශයටපත් කරගන්නවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ කෝකාලිත හාමුදුරුව අරමුණු කරගෙන. මොකද කෝකාලිත හාමුදුරුව බරපතල ආකාරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කළා. මේ චෝදනාව එල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෝකාලිත හාමුදුරුව කියනවා වාග්යතුන් වහන්සේ මේ සාරිපුත්ත කියන්නේ හොරෙක්. තේරෙනවද? මේ සාරිපුත්ත කියන්නේ බොරුකාරයෙක්. මේ සාරිපුත්ත කියන්නේ මවාපාන්නේ. ඒ නිසා මේ සාරිපුත්තට රැවටෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා කෝකාලිත ඔය අදහස අයින් කරන්න, ඔය අදහස අයින් කරන්න, ඔය චිත්තය අයින් කරන්න. ඔබට මේක නපුරක්මයි, විනාශයක්මයි, දුකක්මයි ඔය චිත්තය අයින් කරන්නේ. නෑ නෑ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත කියන්නේ හොරෙක්මයි කියලා දේශනා කළා. මෙහෙම කියන්නේම ද්වේෂයෙන් කියන්නේ. මේ ද්වේෂය නිසාම කෝකාලිත හාමුදුරන්ගේ ලේ ධාතුව වේගවත් වුණා. පංච නීවරණ තීව්‍ර වෙලා. ඇඟ රතු වෙලා මූණ රතු වෙලා මොකද ද්වේෂයෙන් රහතන් වහන්සේ කෙනෙකුට චෝදනා කරනවා. ලේ ධාතුව අපිරිසිදු වීම නිසාම වේගවත් වීම නිසාම නෝනා කෝකාලිත හාමුදුරුවන්ගේ ඇඟේ තැන් තැන් වල රතු පාට ලපමතු වෙනවා. තේන්න දැන් කේන්ති ගියාම මූණ රතු වෙනවනේ. ආයික හේතුන් මතම මානෝනා මුළු ශරීරෙම ලපමතු වෙනවා රතු පාට. මේ ලප ගෙඩි බවටපත් වෙනවා. මේ ගෙඩි පැසවනවා. පැසවලා මුළු ශරීරෙම මේ ගෙඩි පුපුරලා ගිහිලා නෝනා බලවත් සිහි මුලාවටපත් වෙලා කෝකාලික හාමුදුරුව අපවත් වෙනවා. අපවත් වෙලා පදුම කියන නිරේ අප්‍රමාණ දුකකට වැටෙනවා. එතකොට බලන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ එකයි දේශනා කරන්නේ මේ සත්වයා මිනිස්සයා උපදින වෙලාවේ කටේ කෙටේරියක් දරාගෙනයි ඉපදෙන්නේ කියලා. මොකද අපිට පේනවා සමාජයත් එක්ක ඇසුරු කරද්දී නෝනා බරපතල වචී කර්මයන් සමාජයේ සිද්ධ කරගන්න. වචනෙන් සිද්ධ කරගන්න කමක්. කිසිම හේතුවක් නැතුව කරගන්නේ. කිසිම හේතුවක් නැතුව. ආස්වාදයක් හැටියට ඒක කරනවා. සිහි කල්පනාවෙන් තොරව ඒක කරනවා. මට මතකයි මං එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී ඒ ගම්මානේ පන්සලයි කුටියයි බෙදිලා තියෙන්නේ. පන්සලේ දායක පිරිස එකක්, කුටියේ දායක පිරිස එකක්. පන්සලේ අය කුටියට දාන දෙන්නේ නැහැ, කුටියට දාන දෙන්නේ නැහැ පන්සලට දාන දෙන්නේ. නමුත් මමත් ওই කුටියට යද්දී අන පන්සලේ පිරිස ගැටෙනවා. දවසක් මං පිණ්ඩපාතේ වැඩම කළා මං එදා කිලෝමීටර් දෙකක් දෙකමාරක් ඈතට යන්න තිබ්බා. ගිහිලා දැන් උදේ 8ට විතර තද අවුරස්මේ රැවුලත් වැවිලා හොඳටම දාඩිය පෙරාගෙන මං දැන් වඩිනකොට පාරේ අයිනේ අර පොඩි පෙට්ටි කඩ වගේ කඩ තිනවා ගම්මානවල ඔතන වාඩි වෙලා හිටිය තුන් දෙනෙක් විතර. එතන හිටිය තුන් දෙනාම අර පන්සලේ කටයුතු කරන තුන් දෙනෙක්. එයා කුටියත් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්නයක් නේ. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ගම්වල තියෙන ප්‍රශ්නයක්. ඉතින් මනේ මං පාරේ එහා පැත්තේ වැඩිනකොට මේ මහත්තයා මේ පැත්තේ ඉඳන් කියනවා දැන් අපේ ගමට හිඟන්න ඔයනවා වැඩි කියලා. දැන් අපේ ගමට හිඟන්න වෙනවා වැඩි කියලා. ඒ ඉතින් දැන් මගේ රැවුලත් ඇවිල්ලා දාඩියත් පෙරාගෙන අපි මේ හිඟා කාලන් ඉන්නේ ගෙවල් ඉස්සරහට කියලා නේද? එහෙමනේ දැන් අපි සිඟන්න ඕනේ නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවානේ මම උදේට පාත්‍රය අරන් එළියට බහින්නේ කුටියෙන් අර රොඩි රැලක රොඩි දරුවෙක් පොල් කට්ට අරගෙන අද මට කුමක් හෝ පොඩි දෙයක් හෝ ලැබේවා කියලා එළියට යනවා වගේ චේතනාවකින් මම එළියට බහින්නේ කියනවා. තේරෙනවද? එතකොට එහෙනම් ඒ මහත්මයා චෝදනාවක් කළේ. නමුත් චෝදනාවක් කළත් ඒ මහත්මයා මට දුන්නේ චරිත සාතිකයක් කියලා ඒ මහත්මයා දන්නේ බලන්න. ඇයි? කටේ උපදින කෙටේරියක් තියෙනවා කියලා ඒ මහත්මයා දැනගෙන හිටියේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඒ ආකාරයට චෝදනා කරන ඒ විදිහට අකුසල කර්ම රැස් කරගන්න පුද්ගලයන්ගේ ඊළඟ භවය කොයි ආකාරයෙන්ද සකස් වෙන්නේ ස්වාමීන් වහන්සේ කොයි ආකාරයෙන්ද විසඳෙන්නේ ඊළඟ භවයෙන් ඒක අපිට කියන්න බෑ දැන් මම එතන නොඉඳ අපි කියමු කවුරු හරි ඇත්තටම ආර්ය ගණයටපත් වුණා වූ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඒක කිව්වනම් ආර්ය උපවාදයක්. මම පැත්තකට දානකො මම නෙමෙයි. මම වෙන කවුරු හරි ආර්යයන් වහන්සේ කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්පත් වෙටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් එතනින් වඩිද්දි ඒ මහත්තයා එහෙම කිව්වනම් ඒ මොහොතේ ආර්ය උපවාදයක් බවට පත් වෙනවා. ඇයි කටේ පදින්නා වූ කෙටේරිය පිළිබඳ මේ මහත්තයා දන්නේ නැහැ. ඔය වගේ නෝන අප්‍රමාණ මනුස්ස සමාජයේ පිංගතුල්ලා සංඝයා නිසා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ගරු ස්වාමීන් වහන්ස සංඝයා නිසා අප්‍රමාණව අකුසල් රැස් කරගන්නා පුද්ගලයාගේ ඊළඟ උත්පත්තිය දුගතියේ විය යුතුය නේද ස්වාමීන් වහන්ස? අනිවාර්යම දුගතියේ. අනිවාර්යයෙන්ම දුක තියෙනවා. මොකද සාමින් වහන්සේ නමකට එවැනි චෝදනාවක් කරන්නේ හිත ඇතුලේ තියෙනා උදේශයක් නිසා. තේන්න දැන් අර ගමේ බෙදීම නිසා තියෙනා වූ ගැටලුව නිසා මේක හිතේ වැඩිමෙන් වැඩිමෙන් තියෙනවා. ඒ වෙලාවේ මරණාසන්න මොහොතේ සංඝයා කෙරෙහිම ද්වේෂයෙන් තමයි මියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය උපවාදයේ කියන කාරණේ නෝනා වර්තමාන සමාජය අප්‍රමාණ ආකාරයෙන් අනතුරට ලක් වෙන්න පුළුවන් කාරණයක්. මේ මේ කාරණේ බරවත් ආකාරයෙන් සමාජය තුල පේන්න තිනවා මොකද මිනිස්සයා පින්වතුල්ලා නිරේතුරුවම කිපෙන ස්වභාවයෙන් ගැටෙන ස්වභාවයෙන් කේන්ති ගන්න ස්වභාවයෙන් ඉන්නවා සංඝයාගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා නමුත් ඒ දේවල් සංඝයාට ඉටු කරන්න බෑ සංඝයා කියන්නේ අනිවාර්යම විනයක් තුල ප්‍රාතිමෝක්ෂයක් තුල ජීවත් වෙන කෙනෙක් අපිට හැමෝම සතුටු කරන්න බෑ අපිට මොන දේ පූජා කළත් පිණ්ඩපාතයක් පූජා කළත් දානයක් පූජා කළත් ගිලම්පසක් පූජා කළත් පිරිකරක් පූජා කළත් අපිට තියෙන එකම එක යුතුයකමයි වගකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් දෙන්න කියන කාරණේ. පින් දුන්නාට පස්සේ ඉන් එහාට දෙයක් අපිට අදාළ නැහැ. දැන් මෙතන ඔබතුමිය කැඳ වීදුරුවක් පූජා කළා මං දැන් මේ වැඩසටහනෙන් පස්සේ ඔබතුමියට පින් අනුමෝදන් කළා. ඉන් පස්සේ නෝනා අපි බැඳීමක් නැහැ. ඒ සංඝයා කියන තැන. තේන සංඝ සමාජය තුල ඒ බැඳීම් නැහැ. නමුත් ගිහි සමාජය තුල එහෙම නෙමෙයි. ඔබට කවුරු හරි කෑම වේලක් දුන්නොත් ඔබ පෙරලා යාට කෑම වේලක් දෙන්න ඕනේ. ඔබ කෙනෙක්ගෙන් යම් මුදලක් ගත්තොත් එයාට මුදල් අවශ්‍ය වෙලාදී ඔබ මුදලක් දෙන්න ඕනේ. ඔබේ මගුල් ගෙදරකට කෙනෙක් ආවනම් එයාගේ මගුල් ගෙදරට පෙරලා ඔබ යන්න ඕනේ. ඒ සමාජ යුතුයකම්. නමුත් සංඝ සමාජය නැහැ. සංඝ සමාජයේ සංඝයා උදෙසා යමෙක් සිව්පසෙන් හෝ කුමන දෙයකින් අපුපස්ථානයක් කළාද සංඝයා අභිවාදන සීලිස්ස කියලා පින් දුන්නා අපි අත හොදගත්තා. අයිමත් අපිට දෙයක් අපිට දෙයක් නැහැ. ඒ තමයි සංඝ සමාජය. එතකොට ඉන් එහා දෙයක් ගිහි සමාජේ බලාපොරොත්තු වෙනවා නම් අපෙන් හිතවත්කමක් ඥාතිත්වයක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඕන ඒ බලාපොරොත්තු වෙන මොහොතක් පාසා සංඝයා කියන අර්ථයේ පිංගතුල්ලා දුර්වල කරගන්න. සංඝයා කියන ගුණාත්මක භාවය ඒගොල්ලෝ දන්නේ නැහැ. සංඝයාට දෙවියන් බ්‍රහ්මීන් වන්දනා කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාකින් එක්කෙනෙක් කියලා දන්නේ නැහැ. සක්විති රජ කමටත් වඩා සංඝයා කියන ගුණය අර්ථවත් කියලා දන්නේ නැහැ. ඇයි ඒ ගුණය තියෙන නිසා තමයි නිරේතුරුවම අපි පින් අනුමෝදන් කළාට පස්සේ නෝනා අපි අත පිහිදාගන්නේ. භික්ෂුවක් ඇටියට මං කවුරු මොන දේ පූජා කළත් පින් දුන්නා අත පිහිදාගත්තා මගේ බැඳීමක් නැහැ. ඒතොර යම් කෙනෙක් ඊට අදාළව පෙරලා යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කවදාකවත් ඉටු වෙන්න විදිහක් නැහැ. මොකද අපි ඉන් එහාට යන්නේ අපේ සීමාව තුල අපි නැවතුණා. එතකොට අපේ සීමාව තුල අපි නැවතිද්දී නෝනා අනිවාර්යයෙන්ම අර දායක පින්වත් මහත්මයා ගැටෙන ස්වභාවයට යන්නේ පුළුවන්. ඒ ගැටෙන ස්වභාවයට යද්දී අදාළ සාමින් වහන්සේ නිකං හෝ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ගැටෙන මොහොතක් පාසා ආර්ය උපවාදයකට ලක් වෙනවා. ආර්ය උපවාදයකට ලක් වෙනවා. එතකොට ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමින් වහන්සේ ආර්ය උපවාදයකට ලක් වෙච්ච කෙනා මේ ආර්ය උපවාදයෙන් මිදෙන්න පුළුවන්ද කියලා. එතකොට ආර්ය උපවාදයෙන් මිදෙන්න නම් සමහර විට අපි දන්නේ නෝනා ජීවිතේ මුලපටන් මේ දක්වා කොතනකදී අපෙන් ආර්ය උපවාදයන් සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නේ සමහර වෙලාවට මම ওই කුටියොල ඉන්නකොට මහත්තුරු ඇවිල්ලා අඬනවා ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම ඇවිල්ලා අඬනවා. අඬලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං මුල් කාලේ ඔබ වහන්සේගේ පොත් දැකලා මම ඔබ වහන්සේට හොඳටම චෝදනා කළා බැන්න බැන්න කියලා. ඊට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න කියලා කියනවා. මං කෝ අනේ පුතේ එවැනි කිසිම ගැටලුවක් නැහැ. ඔබ අතින් සංඝයා කියන සමූහයට යම් වරදක් වෙලා තියෙනවා නම් ඔබ ඒක හිතෙන් සමා කරගන්න කියලා. එහෙම කමා කර ගැනීම තුල එයාට ආර්ය උපවාදයෙන් කමා වීමට පුළුවන්. තේන්න මොකද ආර්ය උපවාදයක් තියෙන කෙනෙකුට කවදාක්වත් උතුම් මාර්ගඵලයකට පත් වෙන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාට කවදාක්වත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙන්න බෑ. මොකද එයාගේ සිත පංච නීවරණයන් තිවුරයි අකුසලයේ වැඩි කවදාක්වත් සමාධිමත් හිතක් බවට ඒ හිතපත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්න කරන මම අතින් පවා සුළු සුළු අඩුපාඩු වැරදි සිදුවනවා නම් ඒවා ආර්ය උපාදයේ බවට පත් වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ නෑ නෑ චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තියෙන්න ඕනේ. අවංකවම චේතනාව තියෙන්න ඕනේ සංඝයාට චෝදනා කරනවා කියලා. ද්වේෂය තියෙන්න ඕනේ, වෛරය තියෙන්න ඕනේ, පරිගැනීම කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ. එකට එක කරනවායි කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි සමග කටයුතු කරද්දී කෙනෙක් අතින් වැරදක් වුණා කියලා ඊට අදාළව ඒ ස්වාමීන් වහන්සේ ආර්ය ගණයටපත් කළා නම් ආර්ය උපවාදයන් වෙන්නේ නැහැ. ඒක සුළු අඩුපාඩුවක් තේන්නත්. එතකොට අනිවාර්යයෙන්ම කෙනෙක් තුලින් ආර්ය උපවාදයන් සිද්ධ වෙනවා නම් එයාට ස්වාමින් වහන්සේලා සංඝයා ඉදිරියට ගිහිල්ලා එයාට ඒක හදවතින් කමා කරගන්න පුළුවන්. තේරෙනවද? 아무ත් එයා ආර්යයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. තේරෙනවද? සංඝයා ඉදිරියට ගිහලා කමා කර. නමුත් ඒ කමා කරගත්තා කියලා නෝනා අකුසලයෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. කරපු අකුසලෙන් මිදීමක් නැහැ. අකුසලේ විපාකෙට එනවා. නමුත් තමා සංගයා කමා කර ගැනීම නිසා තමන් තුල සකස් වෙන්නා වූ අර වික්ෂිප්ත හිත එහෙම නැත්නම් විසිරුණා හිතෙන් යා බැහැර වෙලා හිත තැම්පත් භාවයට පත් වෙනවා දැන්. මොකද යා කමා කරගත්තනේ. ඒ නිසා යාට මාර්ගඵල කල කරා යන්න පුළුවන්. නමුත් මාර්ගඵල කරා ගියත් කළා වූ අකුසලේ නම් විපාකෙට එනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි කොච්චර කෙනෙක් ඉදිරියට ගිහිලා සමා වෙන්න මගෙන් උනායි කියන කාරණේ නෙමෙයි අපි කරන්න ඕනේ. නිරේතුරුවම මේ අකුසල් වලින් බේරිලා අර වාචී කර්ම තුල සම්මා වාචී කර්මයන් බවට පත් කරගෙන කට පරිස්සම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා තුල තියෙනා වූ ලක්ෂණයන් කීපයක්. ආර්ය උපවාදයට ලක්ුණ කෙනා තුල තියෙන පළවෙනි ලක්ෂණය තමයි එයා අදිමාන්නයට පත් වෙනවා. පළවෙනි ලක්ෂණය. අදිමාන්නයට පත් වෙනවා කියන්නේ යා තමා කෙරෙහි අදි විශ්වාසයක් ඇති කරගන්නවා. අදි තක්ෂේරුවක් ඇති කරගන්නවා. එයා ගුරුවරයෙකුට අවනත වෙන්නේ නැහැ. එයා වැඩිහිටියෙකුට අවනත වෙන්නේ නැහැ. මොන යහපත් දේ කළත් මොන නිවැරදි දේ කිව්වත් එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරනවා. තේන්න එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේවදත්ත හාමුදුරුව අදිමාන්නෙන්මයි කටයුතු කළේ. බුදුරජාණන් වහන්සේටත් යටත් උන්නේ. මේ සංඝ සමාජයේ දෙවණියා මමයි කියන තැන හිතාගෙන කටයුතු කළා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ සංඝ සමාජයේ නායකත්වය තමාටයි කියන කාරණේ තුල සතුටු කළා. ඒ ඇයි අතන ආනන්තරීය පාප කර්ම තිබ්බා ඒ වගේම ආර්ය උපවාදයන් බලවත් ආකාරයෙන් සිද්ධ කරගත්තා. ඒ නිසා නිරේතුරු ආර්ය උපවාදයේ පළවෙනි ලක්ෂණය තමයි නෝනා එයා අදිමාන්නයටපත් වෙනවා. එයා කාටවත් කීකරුභාවයටපත් වෙන්නේ නැහැ. තේරෙනවද කාටවත් එයා කීකරු වෙන්නේ කාටවත් කිසිම ධර්මතාවයකට එයා ගරු කරන්නේ නැවෙන්නේ නැහැ. තමාගේ මතය තුල තමා ශක්තිමත් වෙ සමාජයේ මොකද්ද කියන්නේ කියන කාරණේ අදාළ නැහැ. අද දවසේ කියනවා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානයේ කියනවා මම සකෘදාගාමි වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානයේ කියනවා මම අනාගාමි, ඊළඟට කියනවා මම රහත් වෙලා ඉන්නේ, ඊළඟට කියනවා මම බුද්ධත්වයටපත් වෙලා ඉන්නේ කියලා. තමා විසින් නැති කළා වූ අදිමාන්‍ය නිසාම එයා ප්‍රකාශ කළත් ඒවා කවදාක්වත් නිහතමානීකම තුලින් ගලපලා නිවැරදි බවට එන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. දෙවැනි ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා නිරේතුරුවම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට එයාගේ හිත සකස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න හිත සකස් වෙන්නේ මොකද්ද ධර්ම මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරෙනවද එතකොට එයා පැවිදි කෙනෙක් වේවා ගිහි කෙනෙක් වේවා එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න හිත සකස් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළත් එයා වෙන වෙන වෙන වෙන දේවල් ඔස්සේ ගමන් කරමින් වෙන වෙන දේවල් කියමින් ඒව තමයි කරගෙන එක්ක කෙනෙකුට චෝදනා කරනවා එක්ක කෙනෙකුට බයිනවා එක්ක කෙනෙකුගේ අඩුපාඩු හොයනවා දැන් උග්‍ර ගෘහපතිවරයාගේ තියෙනා වූ ආශ්චර්යමත් කාරණා ගැන කියනකොට ඒ ආශ්චර්යමත් කාරණාවන්ගෙන් එකක් තමයි උග්‍ර ගෘහපතිවරයා ධර්මයක් අහන්න යන්නේ. වැරද්දක් හොයන්න නෙමෙයි. අඩුපාඩුවක් හොයන්න නෙමෙයි. විවේචනයක් කරන්න නෙමෙයි. නරකක් කරන්න නෙමෙයි. මේ ආර්ය ෂ්ටාංගික මාර්ගය තව තව තව තව ශක්තිමත් වනුවණින් මෙනෙහි කරලා ජීවිතේට එකතු කරගන්න. එතන යා අකමැති දෙයක් තියෙනවා නම් ඒක එයාට අදාළ නැහැ. ඒක අතහැරලා දැම්ම. ඒ නිසා මේක ගිහියයිට විශේෂයෙන්ම වටිනා දෙයක්. අපි ධර්මයක් අහන්න ඕනේ, ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ, ධර්මයක් කියවන්න ඕනේ. අනුන්ගේ අඩුපාඩු හොයන්න දකින්න නම් නෙමෙයි. තේන ඒක අසද්ධාවේ ලක්ෂණයක්මයි. මොකද ඒ හොයන මොහොතක් පාසා ද්වේෂයමයි, ව්‍යාපාදයමයි, වෛරයමයි හිත තුල සකස් වෙන්නේ. තේන ඒ නිසා නිරේතුරුවම ආර්ය උපවාදයන්ට ලක් වෙච්ච කෙනා ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න හිත දෙන්නේ නැහැ. ඔයා එක එක දේවල් කරගෙන ඉන්නවා චෝදනා කරමින් ඉන්නවා විවේචනය කරමින් ඉන්නවා බණමින් ඉන්නවා ඕවා කර කර ජීවිතය තුල ගත කළත් මාර්ගයෙන් බැහැරවයි ඉන්නේ තුන්වෙනි ලක්ෂණයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ධර්මය වැටහෙන්නේ නැහැ කියලා. ධර්මයක් වැටහෙන්නේ නැහැ. කොච්චර සූත්‍රගත ධර්මයට අදාළව එයාට ධර්මය කියලා දුන්නත් එයාට ඒක වැටහීමක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හට ගැනීම දේශනා කළත් එයා ඒක පිළිගන්නේ නැහැ. ආමගන්ධ සූත්‍රයට අදාළව නිර්මාංශ ප්‍රශ්නේ විග්‍රහ කළත් එයා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. මේ ජීවිතයේ අර්ථවත්ව සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කිව්වත් එයා කවදාක්වත් ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ ඉන්දියාවේ දඹදිව කිව්වත් කවදාක්වත් එයා ඒව පිළිගන්නේ නැහැ. ඇයි ධර්මයක් පිළිගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා ආර්ය උපවාදයන්ගේ ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා ධාන සම්පත් ලබාගෙන හිටියානම් ඒ කියන්නේ සමාධිමය ධාන සම්පත් ලබාගෙන හිටියානම් ආර්ය උපවාදයට ලක්වෙච්ච මොහොතේ පටන් ඒ ධාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ධ්‍යාන සම්පත් නැතු යනවා. මොකද හිත වික්ෂිප්තයි. හිත පංච නීවරණ තිවුරයි. ඒ නිසාම ධ්‍යාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා තුල කර්ම රෝගයන් හට ගන්නවා කියලා. කර්ම රෝගයන් කියන්නේ පිළිකා, මොළයේ ගෙඩි, ඒ වගේම චර්ම රෝග, අනු ඉදිරිය අපහසුවටපත් වෙන්නා වූ රෝග මෙවැනි කර්ම රෝගයන් හට ගන්නවා කියනවා. කර්ම රෝගයන් නිසාම නෝනා බලවත් කායික මානසික පීඩාවන්ට පත් වෙනවා කියනවා. තේරෙනවද මේක ආර්ය උපාදයක ලක්ෂණයක්. පිළිකා හැදෙනවා, මොලේ ගෙඩි හැදෙනවා, ලේ විසවීම හැදෙනවා, චර්ම රෝගයන් හැදෙනවා. එවැනි දේවල් අනිවාර්යයෙන්ම ආර්ය උපාදයේ ලක්ෂණයක් වීමට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ අපකීර්තිය පැතිරිලා යනවා කියලා. අපකීර්තිය පැතිරිලා යනවා කියන එයාගේ. තේන කීර්තිමත් භාවයේ ස්වභාවය හීන වෙලා යනවා කියනවා. ඊළඟ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට පත්වෙච්ච කෙනා නෝනා සිහි උමතු භාවයට පත්වෙනවා කියලා. උමතු භාවය කියලා කියන්නේ බුදුරජාණන් සූත්‍රගතයේදී. උමතු භාවයට උමතු භාවය කියන්නේ එයා කරන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. දැන් මට මතකයි මං ආරණ්‍යක ඉන්නකොට ඒ ආරණ්‍ය නායක ස්වාමීන් වහන්සේ කියනවා මෙහි වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් කාලයක් මෙහි වැඩ හිටියා නැතුව ගියා. කාලයකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අඳනයයි පාත්‍රයයි එල්ලගෙන එනවලු. සිවුරක් නැහැ. අංශගඩේකුත් නැහැ. අඳනේ ඇඳලා පාත්‍රය එල්ලගෙන මේ උඩුකය මුකු निराහරගෙන මේ ආරණ්‍යට එනවලු. ඇයි ඒ? උමතුභාවයට පත් වෙලා. තේන? ඒ වගේ ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනා නෝනා උමතුභාවයට පත් වෙනවා කියනවා. තනියම hina වෙනවා, තනියම කතා කරනවා, තනියම ඔහේ ਵਿਚාරයක් නැතුව ගමන් කරනවා. ඇඳුව පිළිබඳ වැටහීමක් නැහැ, සිවුර තුන් සිවුර පිළිබඳ වැටහීමක් නැහැ. උමතුභාවයට පත් වෙනවා කියනවා. ආර්ය උපවාදයේ ඊළඟ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයා අනිවාර්යයෙන්ම සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියලා. සිහි මුලාවටපත් වෙලා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දුගතියේ උප්පත්තිය ලබනවා කියලා. එහෙනම් බලන්න ආර්ය උපවාදය කියන්නේ නෝනා සීලේ දුර්වලභාවයටත් ඒ වගේම මෛත්‍රියේ දුර්වලභාවයටත් වඩා බලවත් විපාකයන් සකස් කළ දෙන්නා වූ තැනක්. ඇයි මේ බලවත් විපාකයන් කරා සමාජයන් ගමන් කරන්නේ? Tamanගේ කටේ Taman ඉපදෙන වෙලාවේ කෙටේරියක් දරාගෙන ඉපදුනා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කෙටේරියෙන් තියුණ වූද රළු වූද පරුෂ වූද නපුරු වූද කේලම් වූද චෝදනාත්මක වූද වචන ප්‍රකාශ කරමින් තමා විසින් තමාව විනාශ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ නිසා ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ සමාජයේ සිහිමුලාවටපත් වෙලා මැරෙන අයගේ ස්වභාවයන් වැඩි වෙනවා. ඊට හේතුව මොකක්ද කියලා? හේතු තුනක් තියෙනවා ප්‍රධාන වෙන. එක දුස්සීලභාවය, දෙක මෛත්‍රියේ දුර්වලභාවය, තුන ආර්ය උපවාදය. මෙන්න මේ ආර්ය උපවාදය කියන කාරණය කටින් ප්‍රකාශ කරන එක වචනයක් තුලින් සිද්ධ වෙන්න පුළුවන්. විහිළුවක් තුලින් සිද්ධ මම මීට ඉස්සෙල්ලත් මතකයි මං කිව්වා මං පින්ඳ පාත වැඩම කරලා එනකොට මාව පසු කරගෙන ගියා පාපැදි වලින් යන තරුණයෝ තුන්දෙනෙක් පාපැදි තුනක මාව පසු කරගෙන ටික දුරක් යද්දී මේ තුන්දෙනා එක පාට කෑ ගහනවා තට්ටයෝ කියලා තට්ටයෝ කියලා කෑ ගහනවා විහිළුවක් මේ කරන්නේ නමුත් මේ විහිළුව මම නොඉඳ එතන ආර්ය ගණයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියනම් නෝන ආර්ය උපවාදයක්. ඒ කටේ ඉපදුනා වූ කෙටේරිය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ අයුරින් ඒ පුද්ගලයා ආමන්ත්‍රණය කරද්දී ඔබ වහන්සේගේ සිතට දැනුනේ කුමක්ද ස්වාමීන් වහන්ස මේ දැන් කියනකොටත් මන් තුල හිණාවක් නෙගියේ තේරෙන අපිට වැරද්දක් කරද්දී නෝනා ගැටෙන්න අවස්ථාවක් නැහැ අපි ගැටෙන්නේ ඇයි අපි දුර්වල නම් එනිසා සමාජය නිවැරදි කරන්න අපිට බෑ. සමාජයට කොච්චර අපි කිව්වා 100%ක් සමාජය නිවැරදි වෙන්නේ නැහැ. සමාජය හදන්න අපිට 100%ක් බෑ. ඒ නිසා සමාජය නිවැරදි වෙන්නේ නැත්නම් සමාජය හදන්න බැරි නම් අපි මොකද කරන්න ඕනේ? අපි ශක්තිමත් වෙන්න ඕනේ. එතනයි තැන. අපි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපිට වෙන සමාජය තුල නැතුව ජීවත් වෙන්න බෑ. අපි ශක්තිමත් වෙනවා කියන්නේ අපි කළු ගලක් වෙන්න ඕන, අපි යකඩයක් වෙන්න ඕන. කළු ගලකට ගිහිල්ලා කෙනෙක් රබර් බෝලකින් ගැහුවොත් අනිවාර්යෙන් රබර් බෝලේ ඇවිල්ලා තමන්ගේ මූණටයි පෙරලා වදිනවා. නමුත් කෙනෙක් රබර් බෝලයක් අරගෙන රෙදි වලින් හදපු තිරයකට ගැහුවොත් ඒ රබර් බෝලේ තිරේ ළඟම පල්ලෙහාට වැටෙනවා. එනිසා අපිට සමාජය නිවැරදි කරන්න බැරි නම් හදන්න බැරි නම් අපි කළු ගලක් යකඩයක් වෙන්නයි. ඒ අපි කළු ගලක් යකඩයක් වෙන්නේ අපිට ගහන පාර පෙරලා යන්න කියන චේතනාවකින් නෙමෙයි. අපේ ආරක්ෂාව අපිට තියෙන එච්චරයි. ඒ නිසා නිරේතුරුවම සමාජය තේරුම් ගන්න ඕනේ කළු ගලකට ගැහීමේදී හෙදිය වලින් හදපු තිරයකට ගැහිමදිත් ඇතිවෙන්නා වූ වෙනස තේරුම් ගන්න. එතන ආර්ය ගණයට පත්වෙච්ච කෙනෙක් කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගහන පහරය වචනකින් ගැහුවත් ඒ කළු ගලකට ගහන රබර් බෝල පාරමයි මොකද පෙරලා Taman ළඟට එනවා. ඉතින් ඒ ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ අවබෝධය ලැබපු කෙනෙක්. එනිස එයාට සමාජයේ කොයිසා පීඩාවක් කළත් සකස් වෙන්නේ සුවපත් වේවා කියන තැනයි මොකද එයා දන්නවා මේ ප්‍රකාශ කරපු වචනය තුලින් එයා අත්විඳින්නා වූ දුක මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කෝකාලිත ස්වාමීන් වහන්සේට කියන්නේ කෝකාලිත ඔය අදහස අයින් කරන්න ඔය අදහස අයින් කරන්න කියන්නේ ඇයි? කෝකාලිත වැටෙන නිරේ දුක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර කෝකාලිත ස්වාමීන් වහන්සේ එච්චන චෝදනාවක් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබ්බේ විදර්ශනාමය සූපත් වේවා කියන චිත්තය විතරයි. මොකද උන්වහන්සේට මොනවත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ දන්නවා මේ කෝකාලිත ස්වාමීන් වහන්සේ කරගන්නා වූ මේ වචී කර්මය නිසා එයා අත්විඳින්නා වූ අනාගත විපාකය මොකද්ද කියලා දන්නවා. ඒ නිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ලෝකේ නිවැරදි කරන්න යන්නත් එපා. ඔබට තියෙන්නේ ඔබ ශක්තිමත් භාවයට පත් වෙන්න. ඔබ ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් තියනවාද? එහෙම නැත්නම් සාමණේර ස්වාමීන් වහන්සේට නම් උතුම් සාමණේර දස සීලයක් තියනවාද? ගිහි පින්වතුන්ට නම් උතුම් පංච සීලයක් තියනවාද? ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙද්දී අපි තුල බියක් සකස් වෙන්නේ නැහැ. මගෙන් ඇවිල්ලා මහත්යෙක් ගැව ස්වාමීන් වහන්සේ අපේ ප්‍රදේශයේ හරියට ඩෙන්ගු පැතිරිලා යනවා. අපි කොහොමද මේකෙන් වළකින්නේ කියලා. මම ඒ මහත්තයාට කිව්වා මහත්තයෝ Taman කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. අලෝභ, අද්වේෂ, අමෝහයන් තුල Taman ශක්තිමත් වෙන්න. සිල්පද පහ තුල Taman ශක්තිමත් වෙන්න. මෛත්‍රිය තුල Taman ශක්තිමත් වෙන්න. ශක්තිමත් වෙච්ච තැනදී ඔබට ওই බිය සකස් වෙන්නේ නැහැ. ඔබට ඩෙන්ගු හැදෙනවා කියලා බියක් සකස් වෙනවා කියන්නේ ඔබේ පංච නීවරණ වැඩි. පංච නීවරණ වැඩි වෙච්ච තැන බිය වැඩි වෙනවා. ඒ නිසා ඔබ කරන්න ඕනේ පංච නීවරණ අඩු කරගන්න නම් සීලය ශක්තිමත්ව රකින්න, මෛත්‍රිය ශක්තිමත්ව වඩන්න, කුසල් මූලයන් ශක්තිමත් කරගන්න. නමුත් ස්වාමීන් වහන්සේ මම සීලෙන් ශක්තිමත් කෙනෙක්. මම මෛත්‍රිය වඩනවා. නමුත් ස්වාමීන් වහන්සේ අනුන් ගෙනල්ලා මගේ ගේ ඉස්සරහට කුණු දානවා. මම මොකද්ද කරන්නේ කියලා. මං කිව්වා ඔබට ওই ප්‍රශ්නේ මතුවෙන්නේ අනුන් කුණු ගෙනල්ලා දැම්මත් ඔබ තුල බියක් සකස් වෙනවා නම් ඒ ඔබ කවදාකවත් සීලය තුල මෛත්‍රිය තුල ධර්මයේ තුල නැහැ. ඒ කියන්නේ අනුන් කුණු දානවද නැද්ද අනුන්ගේ හැසිරීම මොකද්ද කියලා ඔබට අදාළ නැහැ. ඒ අනුන්ගේ දේ අනුන් කරයි. නමුත් ඔබ හැම වෙලාවම කුසලයේ තුල සීලයේ තුල මෛත්‍රියේ තුල ශක්තිමත් වෙද්දී මොකද වෙන්නේ? නිරේතුරුවම ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙද්දී නිරේතුරුව ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩි වෙද්දී ඩෙන්ගු මදුරුවෙක් ඔබට විද්දත් කවදාක්වත් ඒ විෂ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒක නිරුද්ධ වෙලා යනවා. තේන්නද? නමුත් ඔබ දැන් පංච නීවරණ තුල නම් ජීවත් වෙන්නේ ඔබේ ලේ ධාතුව වික්ෂිප්ත වෙලා තියෙන පිරිසිදු නැහැ. ඒ නිසා ඩෙන්ගු මදුරුවෙක් කෑවත් වහාම විෂ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා අනුන් කුණු දානවාද නැද්ද කියන කාරණේ ඔබට අදාළ නැහැ. තේන්නද? ඔබට කරන්න තියෙන්නේ අනුන් කුණු දැම්මත් සුවපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ ඔබ තුළ විශ්වාසයක් ඇති වෙනවා. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් ඇටියට මං කොළඹ ජීවත් වෙනවා, රත්නපුරේ ජීවත් වෙනවා, මාතලේ ජීවත් වෙනවා. ඒ කොහේ ජීවත් වුණත් නෝනා මට බියක් සකස් වෙන්නේ නැහැ. මට කොහේ ජීවත් වුණත් ඩෙන්ගු හැදේ කියලා බියක් සකස් වෙන්නේ? ඇයි බියක් සකස් වෙන්නේ නැත්තේ? අපේ කුසල් මූලයන්ගෙන් අපි ශක්තිමත්. අපේ ජීවිතය අපි කුසලයෙන් ශක්තිමත් කරගන්නවා. සීලයෙන් ශක්තිමත් කරගන්නවා. මෛත්‍රියෙන් ශක්තිමත් කරගන්නවා. ඒ ශක්තිමත් කරපු තැන පංච නීවරණ තීව්‍ර වෙනවා. බිය කියන කාරණේ අපෙන් බැහැරට යනවා. බිය කියන කාරණයෙන් බැහැරට යන තැනදී පංච නීවරණ තීව්‍ර වෙන තැනදී ලේ ධාතුව පිරිසිදුයි ප්‍රතිශක්තිය වැඩි. බාහිර එන්නා වූ පලිබෝධයන්ට යට කරගන්න බැහැ. නමුත් උණක් ගැනුනොත් නෝන මමත් ගිහිලා ලේ පරීක්ෂා කර ගන්නවා. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. කවුරු කුණු ගෙනල්ලා මහපාරට දැම්මත් අපේ ගේ ඉස්සරහට දැම්මත් අපිට ඒව පාලනය කරන්න බැරි නම් අපිට තියෙන්නේ ඒවා නිසා ගැටි ගැටි ජීවත් වෙන්න නෙමෙයි. මට මතකයි මං දවසක බස් එකේ යනකොට ප්‍රධාන නගරයක් කිට්ටුව ලොකු බැනර් එකක් ගහලා තිනවා. ඒ බැනර් එකේ තියෙනවා එතන මේ මිනිස්සු කුණු ගාන තැනක්. ඒ ලොකු බැනර් එකේ ගහලා තියෙන්නේ මොකද්ද? මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා. මොකද්ද මේ කරන්නේ? සාප කිරීමක් කරන්නේ. මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්ස අපි තවත් දකින සුලභ දර්ශනයක් තමයි මෙතන කුණු දැමීම බල්ලන්ට පමණයි යනුවෙන් පුවරු එල්ලා තැබීම. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. බල්ලන්ට පමණයි කියවට ප්‍රශ්නයක් නෑ කියමුකෝ. මෙතන කියන්නේ නෝනා කුණු දාන සෑමෝටම ඩෙන්ගු හැදේවා කියලා. සාප කිරීමක් කරන්නේ. ඒ සාප කිරීම තුල ද්වේෂය වැඩෙනවා. ඒ ද්වේෂය පරිගැනීම නපුරුකම සියල්ලම වැඩිලා. නමුත් එයාට මෙතන බෝඩ් එකක් ගැහුවනම් මෙතෙන්ට කුණු දාන සියලු දෙනා සුවපත් වේවා කියලා නෝනා ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා Taman ඩෙන්ගුවෙන් ආරක්ෂා වේ. Taman කරන්න ඕනේ දැන් වෙන මේ සමාජය අපිට හදන්න බෑ. ඉහළ තැන ඉඳන් සමාජය පිරිහෙනවන්න ඕනා අපිට තියෙන අපි තනි තනිව ශක්තිමත් වෙනවා. එහෙම නැතුව ලෝකේ යන දිශාවට අපිත් යන්න ගියොත් අපිටත් අනිවාර්යයෙන්ම අනතුරක් කරයි. දැන් භික්ෂුවක් හැටියට මම ඉන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව එතන. ලෝකයට යන්න දීලා මම නැවතිලා ඉන්නවා. නැවතිලා ඉන්නේ ධර්මයේ ළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලය. ඒ නිසා ලෝකයේ උඩු යටිකුරු වුණත් නෝනා අපි අපේ පාඩුවේ සතුටු hina වෙලා තනසිල්ලේ ඉන්නවා. ඒ නිසා මම ආර්ය උපාදය ගැනයි කිව්වේ. ඒ ආර්ය උපාදය කියන කාරණේ නෝනා සිහි මුලාවීම් පත්වීමට ප්‍රධාන හේතුවක් සීලේ දුර්වලභාවයත් මෛත්‍රියේ දුර්වලභාවයත් අනිවාර්යයෙන්ම අපි සීමුලාවේ මරණයට අපිව අයිති කරලා දෙනවා. කරු ස්වාමීන් වහන්ස රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වෙනවා. රහතන් වහන්සේ තරමටම සිත දියුණු නොකල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකු අතින් ඝාතනය වීම ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ කොහොමද කියලා ස්වාමින්වහන්ස අපිට මේ අවස්ථාවේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම දේශනා කරනකොට නෝන රහතන් වහන්සේ කෙනෙක් මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. ඒ නිසා යම් කෙනෙක් Tamanගේ අම්මා තාත්තා මැරෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කළා හා සමානම අකුසලයක් එයාට උරුම වෙනවා. ඒ වගේම යම් පුද්ගලෙක් ගිහි අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි කියමු උග්‍ර ගෘහපතිවරයා කියලා. ගිහි අනාගාමී උත්තමයෙක්. තේරෙනවද? එතකොට යම් කෙනෙක් ගිහි අනාගාමී උග්‍ර ගෘහපතියාව මරලා දානවා. එයා මේ ඝාතනය කරනවා. ඒ වගේම තවත් කෙනෙක් තමන්ගේ අම්මාව ඝාතනය කරනවා. එතකොට වැඩි අකුසලයේ අම්මාව ඝාතනය කරපු කෙනාට. අම්මා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මය වෙනවා. අනාගාමී උත්තමයා ඝාතනය කරපු කෙනාට ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. තේරෙනවද අනාගාමී කෙනා ඝාතනය කළා කියලා ආනන්තරීය පාප කර්මයක් නැහැ. අම්මා ඝාතනය කළොත් ආනන්තරීය පාප කර්මයක්. නමුත් අනාගාමී උත්තමයා ඝාතනය කළොත් අනිවාර්යයෙන්ම ඒක නිරේගාමී අකුසලයක් බවට පත් වෙනවා. නමුත් ආනන්තරීය පාප කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එතෙන්දී බුදුරජාන් වහන්සේ අනාගාමී ඵලය කියන තැනටත් වඩා ඉහළින් අම්මා තාත්තාගේ ගුණයක් තියලා තිනවා. එනිසා නිරේතුරුවම රහතන් වහන්සේ කියන තැන ඒ ගුණයන්ට හා සමානව බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් කියලා තියෙනවා. ඒක සම්මා දිට්ඨියේ මූලික ලක්ෂණයක් බවටත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ දැන් පුද්ගලෙක් Taman බිහි කරපු දෙමාපියන්ව ඝාතනය කරනවා. තව කෙනෙක් තමන්ව බිහි කරපු දෙමාපියන් නොවේ. තමන් හදා වඩාගත් දෙමාපියන්ව ඝාතනය කරනවා. මෙන්න මේ අවස්ථා දෙක. එහි අකුසල් කොයියාකාරයෙන්ද කියලා දහමට අනුව ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ අපට පැහැදිලි කර දෙන්න. ඔව් මෙහෙමයි. දැන් අපි ගියමු දැන් අම්මා තාත්තා ඉන්නවා. දරුවා බිහි වෙනවා. බිහි වෙනාම පුංචි කාලෙදිම දරුවා අතරමං වෙනවා. දැන් දරුවා අතරමං වෙලා දරුවට අවුරුදු 25 30ක් යනවා. 30ක් ගියාම දැන් අම්මා හිතන් ඉන්නේ දරුවා මිය ගිහිල්ලා කියලා. දරුවා හිතන්නේ අම්මා තාත්තා මැරලා කියලා. ඒ නිසා දැන් දෙගොල්ලෝ අතර සම්බන්ධයක් නැහැ. මෙහෙම ඉද්දි කොහෙදි හෝ යම් හේතුවකට මේ දරුවා අතින් මේ තාත්තා මැරුම් කරනවා. මේ තාත්තා කියලා දන්නේ නැහැ. එතනදී ආනන්තරේ පාප කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව සකස් වෙන්නේ නැහැ. නමුත් එහෙම මැරුවාට පස්සේ එයා යම් හේතුවකින් සාධක සහිතව දැනගන්නවා මේ මැරුම් කෑවේ මගේ තාත්තා කියලා. එතනදී ආනන්තරේ පාප කර්ම වෙනවා. ස්වාමින්වහන්සේ දැන් තිරිසන් ලෝකයේ තුල අපි දකිනවා Tamange පැටවුන්න කන මව් සතුන්. ඒ වගේම පැටවුන් අතින් හිංසාවට හිංසනයට පත්වන දෙමාපියන්. දැන් මෙන්න මේ தත්වයනොත් ධර්මානුකූලව අපි කොහොමද ස්වාමින්වහන්ස පැහැදිලි කරගන්නේ? ආ නෑ නෑ නෑ සතෙකුට අදාළව ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. සතා කියන්නේ තිරිසන් ලෝකේ කෙනෙක්නේ. එයාගේ කුසල් ශක්තිය, එයාගේ පින ඔක්කොම දුර්වලයි. ඒතර මිනිස්සයා කියන්නේ මේ සුගතිය තුල ඉපදිලා ඉන්න සම්මා දිට්ඨියටපත් උනා වූ කෙනාගේ අම්මා තාත්තාගේ අකුසල් විපාක ගොඩක් වැඩි. පත් වෙන්න නැත්නම් මිත්‍යා දෘෂ්ටික භාවයේ ඉන්න අම්මා තාත්තා කෙනෙකුට වඩා සම්මාදිට්ඨියටපත් වෙච්ච අම්මා තාත්තාගේ කුසල් කර්මාවේ වැඩි. වෙන්නා වූ අනතුර වැඩි. ඒක ඉතින් අපි ගලපලා ගන්න ඕනේ. තර්කානුකූලව කතා කළොත් අපිට පුළුවන් ඕක ලිහිල් කරලා දෙන්න. එතන නෙමෙයි බලන්න ඕනේ ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයට අදාළව අපි මේක ප්‍රකාශ කරන්න ඕනේ. එතනයි තියෙන්නේ. අනිත් සත්තුන්ට අදාළව අම්මා තාත්තා තිරිසන් සතෙක් මරුවායි කියන කාරණේ තිරිසන් සතෙක් තිරිසන් සතාගේ අම්මා මරුවායි කියන කාරණේ ආනන්තරීය පාප කර්මයක් කියන කාරණේට අදාළ නැහැ. නමුත් ඒවා බලවත් අකුසල්. ඒ සත්තුන්ට සිද්ධ වෙනවා. ස්වාමිනහස තවත් කාරණයක් දැන් සතුන් විසින් බිහි කරන පැටවුන් එම සතුන් විසින්ම මරණයටපත් කරන්නේ කුමන හේතුවක් නිසාද ස්වාමිනහන්ස? ඒ එයාගේ දැනීම්නේ. ඒ අතීතේ පෙර ජීවිතවල අම්මලා තාත්තලා පුතු හැටියට ඉපදිලා කොච්චර සමහරු කියනවාද කේන්ති ගියහම මං උඹව මරාගෙන කනවා කියලා කියන අම්මලා ඉන්නවනේ. මං උඹව මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා. ඒවා ප්‍රකට නෑ. ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කුඩු පාවිච්චි කරන එවැනි පවුල් වල අප්‍රමාණ ඉන්නවා. මට රුපියල් 1000 දුන්නේ නැත්නම් මං උඹව මරාගෙන කරනවා කියනවා. ඉතින් ඕවා ඔය වැඩිලා ගිහිල්ලා නෝනා ඉපදුනාට පස්සේ ඒ අම්මාව මරාගෙන හේතුඵල ධර්මය. වැරද්දක් නෙමේ. බැලලිගේ වැරද්දක් බැලලිගේ නෑ නෙමේ. ඒ දැනීම සකස් වෙන්නේ Tamange ඔබේ පැටියාව මරාගෙන කන්න ඒ පෙර ජීවිතයේ අකුසල. ස්වාමින්වහන්ස කටේ කෙටේරියක් දරාගෙන පුද්ගලයා ලෝකෙට බිහිවන බව ඔබ වහන්සේ සාකච්ඡාව ආරම්භයේදීම අපට සිහිපත් කළා. ඒ කියන්නේ ස්වාමින්වහන්ස කෙනෙක්ගේ මුවින් පිටවන වචනයකින් පවා ඒ කෙනාව සතර අපායේ උත්පත්තියක් කරා යොමු කරවන්න පුළුවන්ද? සතර අපායේ උපදින්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම නිරේතුරුවම මේ වචනය බොහොම භයානකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙටේරියක් දරාගෙන ඉපදෙනවා කියලා කියන්නේ. ඒක හරිම පරිස්සම් වෙන්න ඕනේ. පුංචි දෙයකින් ඔය පාරේ යන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා ඔන්න මොකක් හරි කිව්වොත් කොච්චර කියනවද කියලා බලන්න කිසිම ਵਿਚාරයක් නැහැ නේ. අපරාධේ මොන තරම් අකුසලයක්ද කියලා බලන්න. හිතන්නේ නැහැ. හිතීමේ ශක්තිය නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඒ සද්ධාවේ දුර්වලභාවය. ඒ නිසා නිරේතුරුවම ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි ගැටෙනවා නම් ස්වාමීන් වහන්සේලාට අපි චෝදනා කරනවා නම් එවැනි තැන්වලදී ස්වාමීන් වහන්සේලාගෙන් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. අනිත් එක හුඟාක්ම මේ බොරු කියන කේලම් කියන අයගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. ඔය ආර්ය උපාදයන් හුඟාක් වෙලාවට වෙන්නේ නෝනා බොරු කියන කේලම් කේලම් කියන අය නිසා. තේන්න? ඒ බොරු කියන කේලම් කියන අය සමහර විට එක දෙක කරලායි අනිත් කෙනාට කියන්නේ. තමාට කියපු දේ අනිත් අයටත් කිව්වායි කියන කාරණේ ඒවා නිසා අනිත් අය ගැටෙන අවස්ථා ගොඩාක් මම දැකලා තියෙනවා. ඒ නිසා මේ ආර්ය උපවාදයේ සිද්ධ වෙන්න ප්‍රධානම දෙයක් තමයි නෝනා එක බොරු කියන අය ආශ්‍රය කිරීම දෙක කේලම් කියන අය ආශ්‍රය කිරීම. ඒ නිසා නිරේතුරුව මෙතනදී එක බලන්න දැන් නෝන ප්‍රශ්නයක් ඇහුවේ අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව තේරෙනවද? ඒතකොට අම්මා තාත්තාගේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කියන තැන බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියලා තියෙනවා. ඒක සම්මාදිට්ඨිය අර්ථයක්. ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ බොහොම පැහැදිලිව කියනවා. සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් බුදුරජාණන් වහන්සේ කියද්දි කියනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨියේ අර්ථයක් කියලා. ඒතකොට මෙන්න මේ කාරණේදී වඩාත්ම වටින්නේ දරුවන් අම්මා තාත්තාට දේවත්වයෙන් සලකනවා වගේම නිරේතුරුවම මේ සම්මාදිට්ඨියේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණේ නෝන අම්මලා තාත්තලාට වගේම වර්තමාන තරුණ තරුණියන්ටත් ගොඩාක් වටිනාකමක් තියෙනවා. තේන්න මේක අම්මලා තාත්තලා වැඩිහිටියන් ගැන හිතනවාට වඩා තරුණ පරම්පරාව බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය අර්ථයට දේශනා කරන අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨිය අර්ථයක් කියන අර්ථය විශේෂයෙන්ම වටින්නේ වර්තමාන තරුණ පරම්පරාවට. මොකද වර්තමාන තරුණ පරම්පරාවේ විනය වේගයෙන් දුර්වල වීගෙන එනවා. ඒක ඉතින් ඒක අපිට කාටවත් දොස් කියන්න බෑ. සමාජයේ අකුසල් මූලයන් වඩන්න වඩන්න කාමච්ඡන්දයන් දිශාවට සමාජය ගමන් කරනවා. ගරු ස්වාමින්වහන්ස අපි දකිනවා ස්වාමින්වහන්සේලා තම මිතුරන් හා සමව සලකන විවිධ පුද්ගලයෝ, තරුණයෝ ස්වාමීන් වහන්සේලා සමග එකට අසුන් ගන්නවා එකට කෑම ගන්නවා මේ මහා සංඝරත්නය කියන අවබෝධයෙන් බැහැරව තමයි මේ අය කටයුතු කරන්නේ මෙන්න මේ කාරණයක් අප කෙරෙහි කරුණාවෙන් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ එතනදී නෝන අනිවාර්යයෙන්ම සද්ධාවේ දුර්වලභාවයක් නේ. තේරෙනවද? එක සද්ධාවේ දුර්වලභාවයක් දෙවෙනි කාරණය සාමින් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සීලයේ තියෙන දුර්වලභාවයක්. තේන්න අපිට කවදාක්වත් සමාසන වල ඉඳලා කවදාක්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්මයක් කියන්න බෑ. හිටගෙන ඉන්න කෙනෙකුට අපි බිම වාඩි වෙලා කවදාක්වත් ධර්මයක් කියන්න බෑ. අපේ පිටිපස්සෙන් ගමන් කරන කෙනෙකුට කවදාක්වත් අපි ඉස්සරහෙන් වඩමින් ධර්මයක් කියන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සේකියා ධර්මයන් 75ක් තියෙනවා අපිට. සාමණේර ස්වාමීන් වහන්සේටත් ඒක පොදුයි. ඒතකොට මේ සේකියාවන් තුල අපි හරියට ස්වාමීන් වහන්සේ ශක්තිමත් නම් නොවන ගිහි පින්වතාට ඒක කරන්න බෑ. ගිහි පින්වතාට ඒ වැරද්ද කරන්න බෑ. එතකොට එහෙනම් ගිහි පින්වතා මේ වැරද්ද කරන්නේ ඇයි ස්වාමින් වහන්සේලා සේකියා තුල ශක්තිමත් භාවයට පත් වෙලා නැහැ. ඒ බව ගිහි පින්වතා දන්නේ නැහැ. එතකොට මේ නොදන්නා භාවය නිසාම සමාජය තව තව මේ පූර්වාදර්ශයන් අරගෙන තව තව ඉස්සරහට ගමන් කරනවා. තව තව ඉස්සරහට ගමන් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේලා මේ පූර්වාදර්ශයන් සමාජයට දෙන බව දෙන එක අඩුයි. තේන ඒ නිසා තමයි එතෙන්ට යන්නේ. ඉන් මෙහා වර්තමානයේ ජීවත් වෙන තරුණ පරම්පරාවේ විනය පිරිහෙන්න පිරිහෙන්න නෝනා අනිවාර්යෙන්ම ඒ තරුණ පරම්පරාව බලවත් අනතුරක් සමාජයට සිද්ධ කරනවා. ඒ බලවත් අනතුර සමාජයට සිද්ධ කරන්නේ කුමක් නිසාද? මේ තරුණ පරම්පරාවයි අනාගතයේ මාතෘත්වයේ ප්‍රීතුත්වයේ දරන්නේ. එතකොට වර්තමාන තරුණ පරම්පරාව තමා තුලින් තමන්ගේ මේ හැසිරීම රටාව තුලින් මේ කාමච්ඡන්තයන් තුරට ලොල් වෙලා මේ යන්නා වූ ගමන තුල ඒගොල්ලෝ දකින්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ උත්තරීතර මාතෘත්වයේ උත්තරීතර පීතුත්වයේ දරලා රහතන් වහන්සේ කියන කෙනෙක් හා සම වෙන තැනකට අපි යන්න ඉන්නේ කියලා. ඒගොල්ලෝයි අනාගත මාතෘත්වය, ඒගොල්ලෝයි අනාගත පීතුත්වය කියන්නේ. ඒගොල්ලෝ ඊළඟ පරම්පරාව මේ සමාජයට බිහි කරන්නේ. එහෙමනම් දැන් වර්තමානයේ ජීවත් වෙන තරුණ පරම්පරාව තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අවංකව අහන්න තමන් ඒ තැනට සුදුසුකමින් ඉන්නවාද කියලා. ඒ තැන වර්තමාන තරුණ පරම්පරාව හිතන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයාට සම කරනවා. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණ හා සමෝ තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනාගාමී ගිහි පින්වතාටත් ඉහලින් අම්මා තාත්තාව කියලා තියෙනවා. එහෙනම් අපි අනාගතයේ මේ තරුණ පරම්පරාව යන්නේ ඒ උතුම් වූ මාතෘත්වයේ පීතෘත්වයේ කියන තැනට. එහෙනම් මේ වර්තමානයේ අපි මේ කරගන්නා වූ කාමච්ඡන්දයන් වැරදි හැසිරීම්, ආවේගශීලී හැසිරීම්, එහෙම නැත්නම් මේ අර විකෘතිභාවයට පත්වෙච්ච යෞවන ආදරය කියන මේවයින් මත් වෙලා යන ගමනේදී නෝනා තරුණ පරම්පරාව එක මොහොතක්වත් හිතන්නේ අරසා ශේෂ්ඨ අනාගත තැනකට අපිට යන්න තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතන්න ශක්තියක් නැහැ. ඒගොල්ලන්ට හිතන්න ධර්මයේ පිළිබඳ දැනීමකුත් නැහැ. ඒ නිසා සෑම තරුණෙක්ම දක්ෂ වෙන්න ඕනේ, තරුණියක්ම දක්ෂ වෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනය ලබන වැඩිහිටි දරුවාගේ පටන් උසස් අධ්‍යාපන යොමු වෙච්ච දරුවෝ පවා, තරුණියෝ පවා නිරේතුරුව තමා තුලින් දවසකට එක වතාවක්වත් හිතන්න මම තමයි අනාගතයේ මේ උත්තරීතර වූ මාතුත්වය පීතුරුත්වය දරන්න වරම් ලබාගෙන ඉන්නේ කියන කාරණා. ඒ තැන ඉඳලා අපි නිවැරදි වෙන්න ඕන. නමුත් තරුණයාට එහෙම නිවැරදි වෙන්න ඕන සමාජයෙන් පූර්වාදර්ශ ලැබෙන්නේ නැහැ. වැඩිහිටි පරම්පරාවෙන් එවැනි පූර්වාදර්ශ ලැබෙන්නේ නැහැ. එක්ක දරුවාව අධ්‍යාපනය කියන තරඟකාරීත්වය තුලට කොටු කරනවා නැත්නම් රැකියාව කියන කාරණේට ඔය එක එක තරඟකාරීත්වය තුලට කොටු කළා මිසක් තමන් අනාගතයේ දරණයේ උත්තරීතර পদවි ගැන ඒගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ඒ නිසා තරුණයන් තරුණියන්ගේ සමාජයට සමාජයේ ගහලා දෙන මැස්සට අර වැළදුවනවා වගේ ඊට අදාළව ඒගොල්ලෝ ගලාගෙන යන්නේ. තේන. ඒ නිසා නිරේතුරුවම තරුණ පරම්පරාව දක්ෂ වෙන්න ඕනේ තරුණ කාලයේ ආදරය කියන කාරණේ කාටත් පොදු දෙයක්. දැන් ආදරේ නාමයෙන් යවවන ආදරේ නාමයෙන් නොනා බලවත් ආකාරයෙන් විනය විරෝධී සදාචාර විරෝධී සංස්කෘතිකමය විරෝධී ක්‍රියාවන් සමාජය තුළ සිද්ධ වෙනවා. ඒක සමාජය තුළ හැම තැනම බලවත් ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යවවන ආදරය කියන කාරණය වැරදි කියලා අපිට කියන්න බෑ. ඒක මනුෂ්‍ය ධර්මතාවයක්. වයසත් එක්ක සකස් වෙන තරුණ ඕජාවත් එක්ක සකස් වෙන ස්වභාවික මනුෂ්‍ය ධර්මතාවයක්. නමුත් මේ යෞවන ආදරය කියන කාරණේ නෝනා විනයක් සදාචාරයක් සීලාචාර ධර්මයන් තුල ඉඳගෙන සිද්ධ කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ තරුණ තරුණියන්ගෙන් අප මේ අපේක්ෂා කරන විනය ශ්‍රද්ධාව ඒ අය තුලින් ගොඩනැගෙන නම් කුමක්ද ස්වාමීන් වහන්සේ විය යුත්තේ? ඒක නෝනා සමාජයේ පූර්වාදර්ශයන් දෙන්න එපා. එක්කෝ සංඝ සමාජයෙන් එක්කෝ මාධ්‍ය තුලින් එක්කෝ වැඩිහිටියන් තුලින් මේ සමාජයේ මේ පූර්වාදර්ශයන් සමාජගත කරන්න ඕනේ. ඒ පූර්වාදර්ශයන් සමාජගත වෙන්නේ නැත්නම් තරුණයාට තරුණියට දොස් කියන්න බෑ. මොකද යෞවන ආදරය කියන කාරණය මානුෂික ධර්මතාවයක් හැටියට නෝනා නිරේතුරුවම අයාලේ දුවන දෙයක්. ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින්වහන්සේ යෞවන ආදරය කියන වචනයට අර්ථයක් දෙන්න කියලා මං කියන්නේ නෝනා යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. සුන්දර වූ මානසික රෝගයක්. ඒකට මානසික රෝගයක් කියලා විතරක් කියන්න බෑ. ඒක ඒ තරමටම සුන්දරයි. මොකද මමත් තරුණයෙක් මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. මමත් තරුණයෙක් හැටියට යෞවන ආදරය කියන කාරණයක් වින්දා. ඒ නිසයි මම කියන්නේ යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. එක තරුණෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමින්වහන්සේ මම මගේ ගෑනු දරුවාට ලියුමක් ලියන්න පටන් ගත්තා. මම ලියුම ලියන්න පටන් ගත්තේ රෑ 8ට. 8ට ලියුම ලියලා වහලා තිබ්බා. නිදාගත්ත දැන් මං ඇඳේ ඉඳන් කල්පනා කරනවා නෑ මේ ලියපු දේ මෙතන වැරදි මෙතන වැරදි මෙතන වැරදි කියලා. ආයිමත් නැකිට්ටා අර ලියුම ඉරුවා දෙවෙනි ලියුමත් ලිව්වා. ආයිමත් ලියුම ලියලා තියලා නිදා ගන්නවා. ආයිමත් හිතනවා නෑ මේ ලියුම මෙතන වැරදි මෙතන වැරදි කියලා. ඒ ලියුම ඉරුවා තුන්වෙනි ලියුමත් ලියුම් තුන ඉවර වෙනකොට නෝනා රෑ 12යි වෙලාව. එතකොට දැන් බලන්න 8ට පටන් අරන් රෑ 12ට වෙනකන් ගත කළා. ඒකයි මං කිව්වේ යෞවන ආදරය කියන්නේ සුන්දර වූ මානසික රෝගයක් කියලා. ඒකට මානසික රෝගයක් කියලා විතරක් කියන්න බෑ මොකද ඒ පැය කීපය පුරාවට නෝනා එයා සුන්දර වූ මනෝලෝකිකයි ජීවත් වෙන්නේ. ඒ යෞවන ආදරයේ ස්වභාවය. ඒ නිසා මේ යෞවන ආදරයේ ස්වභාවයට වැඩිහිටි සමාජයේ එහෙම නැත්නම් රටේ පරිපාලනය හොයවා මේවා නොනා විනයක් ඇතුව පවත්වාගෙන යනට අදාළ පසුබිමක් සකස් කරනවා. ඉතින් එවැනි දේවල් වෙන්නේ නැති තැන යෞවන ආදරය අර කියන්නා වගේ මානසික රෝගයක් බවටම පත් වෙනවා. ඒ නිසාම නෝනා ඒගොල්ලෝ අනාගතේ රහතන් වහන්සේ කියන තැනට අදාළව එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා කියනට අදාළව තමන් දරා ගන්න තියෙනේ මාතෘත්වය පීතෘත්වය ගැන සිහි කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසාම නෝනා සමාජයේ බලවත් ආකාරයෙන් ව්‍යාසනයන් ව්‍යාසනයන් විකෘතින් භාවයටපත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කර ගන්නවා වගේම අනාගතයේ අම්මලා තාත්තලා වෙන්නේ මේ ඉන්න තරුණ අපි තරුණ තරුණියයි කියන තැන හිතලා ඊට අදාළව ගුණාත්මක භාවයන් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ ගුණාත්මක භාවයන් අපේ ජීවිතයට එකතු කරගන්න නැතුව අපි යන්නන් වාලේ සමාජය ගහලා දෙන මැස්ස මත දුවන වැලක් වගේ අපි ඉස්සරහට යන්න ගියොත් නෝනා ඒ යන මොහොතක් මාසා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවෙක් බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සම්මා දිට්ඨිය අර්ථයන්ට අකීකරු දරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම යෞවන ආදරය කියන්නේ අර කිව්වා වගේ මානසික රෝගී භාවයක් සුන්දරෝ මානසික රෝගයක්. ඒ නිසා නිරේතුරුව මේ යෞවන ආදරේ ඉදිරියේ ඒ අවවන ආදරය අපේ සංස්කෘතියෙන් අපේ සදාචාරයෙන් අපේ සීලාචාර ධර්ම වලින් පෝෂණය කරගෙන ඉස්සරහට අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ අත්වැල් බැඳගෙන අපිට යන්න බැරි වුණත් තම තමන් හිතනවා නම් මං අනාගතයේ මෙවැනි ශ්‍රේෂ්ඨ මාතෘත්වයක් පීතෘත්වයක් කරා යන්නේ ඊට මං සුදුස්සෙක් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ සුදුසුකම මගේ ජීවිතයෙන් ඇති කර ගන්නවා කියන අදිෂ්ඨානෙට තරුණ තරුණියන්ට එන්න පුළුවන් නම් ඕන ඒ තැනදීම තමන් සද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා පූජ්‍ය රාජකිරි පෙරියාරිය ඥානස්වාමින්ද්‍රයන්න් වහන්සේට අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙන්නට කියා